ඉතින් අපි දැන් අපේ ලෝකේ භාවිතා කරන මේ ස්වභාවික දෙයට තමයි වගාකාරරු يعني මිනිස්සු ජනතාව පෙළඹෙන්නේ මේ පානයක් ගත්තත් පොල් වතුර ටික එතකොට එතකොට පොල් තෙල් වල තියෙන ගුණාත්මය මේ කියන සියල්ලමත් එක්කලම ඒ පොල් වගාවට ලොකු ලෝකේ ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා තමයි අපිට දිනෙන් දිනම පොල් වලට ලොකු ඉල්ලුම නිසාම තමයි මේ අධික මිලකුත් යන පරිභෝජනේ අපි සාමාන්‍ය වාර්ෂික ගිනි මිලියන 3000කට එහා ගිය 3000 3200ක් වගේ පහුගිය වසරේ 3200ක් පමණ නිෂ්පාදනයක් තිබ්බා. ඒත් මේකෙන් අපිට 70ක් වගේම යන්නේ අපේ දේශීය පරිභෝජනයේට. අපි ඒක සුළුවෙන් තකන්න හොඳ නෑ පොළවගා කිරීම මල්ලේ අපි වසර අපි අපේ දැන් මේ වර්ෂයේ අපිට වසර 50ක් සම්පූර්ණ වෙනවා ඉදිරි මේ මාර්තු වෙනකොට. ඒතකොට අපි පහුගිය කාලේ අපි විශාල පොල් ප්‍රමාණයක් මේ මහ පොළොවේ අපි බිහි කරලා තියෙනවා. ඒ නිසා තමයි අපිට මේක අකණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ පොළ නිෂ්පාදනය. යම් යම් කාලවකවානුල යම් යම් ප්‍රමාණයන් අඩු වැඩි වුණා. අපිට මේක ස්ථාවර යම් මට්ටමක තියන්න. නමුත් අපිට මේකෙන් සෑහීමකටපත් වෙන්න බෑ. අපි සෑහීමකටපත් වෙලා මෙතන එන්න ඕනේ. මොකද අපි පොල් කියන්නේ විදේශ විනිමය උපයා ගන්න පුළුවන් ඉතාම හොඳ මාවතක්. පහුගිය වර්ෂයේ අපේ වැඩිම පොල් පොල් නිෂ්පාදනයෙන් ලබාගත්තු විදේශ විනිමය ඩොලර් මිලියන 800කට එහා ගිය ආදායමක් අපි උපයලා තියෙනවා. ඉතින් අපි මේ අපේ කරු හැමතුමත් හැම වෙලාවෙම අපිට අපේ ආයතන අපේ ඉහළ කළමනාකාරීත්වය අපිට මඟ පෙන්වන්නේ ඉහළ ආදායමක් ලබා ගන්න විදේශ මිනියක් ලබා ගන්න අපේ පොල් නිෂ්පාදනය ඉහළ නැංවීම. ඉතින් මේ සඳහා තමයි අපි වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන්නේ. හොඳයි. උදේ 7යි විනාඩි 30 වෙලාව මේ සුභාර්ථයේ සංවාද මණ්ඩපය ඔබේ ආර්ථිකයට රටේ ආර්ථිකයට වැදගත් වෙන පොල් කර්මාන්තය පොල්ගා කිරීම මණ්ඩලය මොනවද කරන්න කියන කාරණා ගැන අපි සරු කප්පුකක් පිළිබඳවයි අද කතා බහ කරන්නේ. වැඩි ඵලතාවක් ලබා දෙන ජානමය අතින් උසස් පොල් පරීක්ෂණ ආයතනය මගින් සහතික කළ නිරෝගී පොල් පැල දිවයින පුරා පොල් වගා කිරීමේ මණ්ඩලය සතු පොල් පැල තවාන් 50කදී දැන් ඔබට ලබාගත හැකියි. අමතන්න 0112 861 331 0115යි 639යි 833 පොල් වගා කිරීමේ මණ්ඩලය සුභාර්ථ සංවාද මණ්ඩපයෙන් අපි කතා බහ කරන දවසේදී සරු කප්පුකක් හදාගන්න කොහොමද ඒක රටේ ආර්ථිකයට කොහොමද එකතු කරගන්නේ කියන කාරණා. ඉතින් මේ වැදගත් පණිවිඩ කීපයක් ඔබට අපි තිරණ කරන්න කල්පනා කරනවා අද වැඩසටහනත් එක්ක. ඔබත් වයස අවුරුදු 3ත් 10ත් අතර පොල් වගාවක හිමිකරුවෙක්ද? මිනිස් ක්‍රියාකාරකම්, සතුන්ගෙන් සිදුවන හානි, කලු කුරුමුනි හානිය, සුළඟින් නැතිවන බලපෑම් ඒ වගේම කඳ වර්ධනයේදී පාදස්ථානයේ තිබෙන පැලුම් වැනි අලුත් තුවාල මත පොල් වගාවට හානි කරන රතු කුරුමනියා බිත්තර දමනවා කියලා කියනවා. බිත්තර වලින් පිටවන කීටෙන් දිනකට දින 50කට වැඩි කාලයක් කඳ තුල පටක ආහාරයට ගැනීම හේතුවෙන් පොල් ගසට වැඩි හානි සිදු වෙයි. ඒ වගේම ඔබ මාරාන්තික රතු කුරුමනි වාහනය වළක්වා ගැනීම පහත පියවර අනුගමනය කරනවාද කරලා තියනවාද? ඒක ගැන දැනුවත් වෙන්න ඕන අහගන්න. නිරන්තර ගස් පරීක්ෂාව කඳපාමුල සිට කරටි දක්වා සිදුරු හෝ දියර ගලන තුවාල ඇතනම් දැවිතෙල් ආලේප කරන්න. මෙම වයසේ ගස්වලට තුවාල නොයීමට වග බලා ගන්න ඕනේ. ඒක ඉතා වැදගත්. පුවක් කිතුල් වැනි ධාරක ශාක පිළිබඳ සැලකිලිමත් වන්න. කළු කුරුමුනි හානිය වළක්වා ගැනීමට අවශ්‍ය මර්ධන ක්‍රම අනුගමනය කරන්න. බේරාගත නොහැකි ගස් කපා පොළුස්සා දමන්න සුහමුල් ක්‍රමෙන් උගුල්ගත කිරීමට කුරුම රතු කුරුමිනී පෙරමෝන උගුලක් උගුල් ලක්කරයකට උගුල් දෙකක් වන ලෙස භාවිත කරන්න සවි කරන්න ජෛව විද්‍යාත්මක මර්ධන ක්‍රමයක් වන පෙරමෝන උගුල් සවි කිරීම ඉතාම සාර්ථක මර්ධන ක්‍රමයක් කියලා කියනවා. ඉතින් මේක ඔබට අපි දැනගන්න කියන දැනුමක් වෙන්න. සතුකුරුමුණි පෙරමෝන උගුල් ලබාගත හැකි ස්ථාන පොළොගාකිරි මණ්ඩලයේ සියලු ප්‍රාදේශීය කාර්යාල සොනිල සංවර්ධන මධ්‍යස්ථානට අමතන්න පුළුවන් වෙන්න දුරකථන අංකය ලියා ගන්න අපි ඔබට කියනවා මේකට කතා කරලා වැඩි විස්තර දාගන්න පුළුවන්කම තිබෙනවා 0112 86 10 11 86 10 11 එහෙම නැත්නම් 19 28 හෝ 19 20 අංකමතලා ඔබට පුළුවන් වැඩි විස්තර මේ සම්බන්ධව ලබා ගන්න. ඒක නියමක් කියන්න පුළුවන් ඔබතුමාට. ඔව් ඇත්තටම අපේ තොරතුරු ඒකේ දුරකථන අංග තමයි ඔබතුමා දැනුවත් කරේ. විශේෂයෙන් අපේ පොල් සංගාධන බහුල් මධ්‍යස්ථානයේ අපේ පෙරමුණ නිෂ්පාදනය කරන මේ රතුකුරු මිනිහානියට අපි භාවිතා කරන ඒ ඒ සඳහා අපිට ප්‍රධාන වශයෙන් අපි කරන්නේ එක් එක් ප්‍රදේශවල මහා පරිමාණයෙන් වගකරුවන් රැස් කරලා ඒ හානි තියෙන ප්‍රදේශවල වගකරුවන් දැනුවත් කිරීම කරලා මේ මේ ගුල් ගත කරන්නේ කොහොමද මේක අපි ජෛව විද්‍යාත්මක පාලනයක් නිසා අපි සඳහා අවශ්‍ය දැනුම ඉස්සෙල්ලා දීලා මේ රතුකුණු හානිය මර්ධනය කරන ගුල් බෙදා දීලා ඒ පෙරමෝන බෙදා දීමේ කටයුතු සිදු කරනවා මහා පරිමාණයෙන් ඒ වගේ වැඩසටහන් අපි හැම වර්ෂයකම හැම දිස්ත්‍රික්කයක්ම ආවරණය වෙන කලාප තෝරලා සිද්ධ කරනවා මේ වර්ෂෙත් ඒ වැඩසටහන අපි සැලසුම් කරලා තියෙනවා හොඳයි දැන් 0112 68 24යි 11යි දුරකථන ඇමතු වෙන අපට පුළුවන් සම්බන්ධ වෙන්න ඔබට ප්‍රශ්න ගැන කතා කරන්න. සුබෝදාසන කායිබෝන් ඔබට කවුද මේ? සුබෝදාසන මම වැඩසටහන් විතර කතා කරන වවුනියාවේ දේවිකා ඔව්. ඇත්තටම නිෂ්පාදන කණ්ඩායමට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහන මම සතිපතා හුඟක් දෙනවා. ගොඩාක් දැනුම් සම්භාරයක් ගන්නවා. මොකද මම කප්පුක සමිතියක් කරන කෙනෙක්. ඒ නිසා ගොඩාක්ම ගොඩාක්ම වටිනවා අපිට මේ වැඩසටහන. මුලින්ම ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම ප්‍රශ්නයක් විදියට යොමු කරන්න කැමතියි. අපිට පොල් පොහොර නැහැ. ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා සමිති සමාජිකයින්ට සහන ඒගොල්ලන්ගේ මුදල් අය කරගෙන හරි ERP පොහොර ලබලා දෙන්න. එතකොට ERP එක එන්නේ 128 සහ 138 සංයුක්ත වලින් එන්නේ. එතකොට පොල් එලිට් එක්ක මේක පොල් ගස් වලට යොදනකොට ඒකේ තියෙන ප්‍රතිඵලය කොහොමද සාර්ථකභාවය කොහොමද කියලා දැනගන්න කැමති. ඒ වගේම උතුරු පළාතේ තියෙන පුහුණු මධ්‍යස්ථානයේට මගේ සමාජිකව යොමු කරවන්න මට ආසාවක් ඇති වුණා. ඉතින් ඒක කරගන්නේ කොහොමද කියලාත් මම දැනගන්න කැමතියි මේ වෙලාවේ. හොඳයි බොහොම ස්තුතියි ඔබට මේට අහගෙන ඉන්න අපි. ඔව් මේ දීකා මහත්මිය බොහොම ස්තුතියි අපිට සවන් දීම සම්බන්ධව. ඔබතුමිය මම අපි මේ අපේ වවුනියානා ප්‍රාදේශීය කාර්යාලය ආරම්භ කරලා තියෙනවා. වවුනියා ප්‍රාදේශීය කාර්යාලයේ අපේ සේවාව ලබා ගන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපි මේ වැඩසටහනෙන් එතුමිය අහපු හොඳ ප්‍රශ්නයක් මොකද ERP කියන්නේ අපේ දේශීය පොහොරක් අපේ මේ එපාල ෆොස්ෆේට් කියන. ඒත් මේකෙන් අපි මොනවා බලාපොරොත්තු වෙන්නේ පොටෑෂ් නෙමෙයි ෆොස්ෆරස් කියන ප්‍රමාණය තමයි ලැබෙන්නේ. නමුත් පොල් එලි වලින් ලැබෙන්නේ පොටෑෂියම් අපි ගොඩක් වෙලාට මියුරේට් ඔෆ් පොටෑෂ් අපි රසායනික විදියට ගන්නවා නම් නමුත් අපිට පොල් ගෙවතුව ගාවේදී මම දන්නවා ප්‍රදේශේ ගොඩක් වෙලාවට ගෙවතුව ගා විදියට වගා කරන අයට පොල් එලි අපිට සාමාන්‍යයෙන් 150 200ක් පොල් ගහ මුල දි รา පත් වෙනකොට අපිට ඒ ප්‍රමාණයත් අපිට ඒ පෝෂකත් තෙතමනේ ආරක්ෂා වෙනවා වියලි ප්‍රදේශවල ඒ වගේම තෙතමනේ ආරක්ෂා වෙනවා ඒකේ අතිරේක එකක් තමයි කාලයක් යනකොට අපි මේ ලෙලි නැවත නැවත එක් කරනකොට පස්සේ පොටෑසියම් ප්‍රමාණයත් වැඩි වෙනවා ඒ නිසා එතුමිය ඒ හොඳ යෝජනාවක් ඒ හොඳ ක්‍රියාවක් එක් කරන්නේ මම හිතන්නේ අපි පොසංගන්දාරින් ඒ සඳහා දැනුවත් කරලා ඇති ඒ වගේම තමයි අනිත් කාරණාව තමයි ඔබතුමිය උතුරේ පුහුණු සම්බන්ධ උතුරේ අපේ පුහුණු ඇත්තටම ඒක හොඳ ඇත්තටම ඔබතුමිය කිව්ව හොඳම යෝජනාවක් ඔබතුමියගේ වවුනියා ප්‍රාදේශීය කාර්යාලයේ මන්නාරම මුලතිව් කිල්නොච්චි යාපනයේ කියන දිස්ත්‍රික්ක සඳහා තමයි අපි අච්චුවේලි පුහුණු මධ්‍යස්ථානය ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. ඒ සඳහා අපි ඉදිරියේදී අපේ සභාපතිතුමිය සාමාන්‍ය අධිකාරීතුමත් මේ ඊයේත් අපිත් එක්ක සාකච්ඡා කරා අපේ ඒ ප්‍රාදේශික කාර්යාලයේ තියෙන පුහුණු මධ්‍යස්ථානය ශක්තිමත් කරන්න. ඒ සඳහා වැඩසටහන් වැඩියෙන් ක්‍රියාත්මක කරන්න. ඒ සඳහා අපි වැඩපිළිවෙලක් දැනටමත් යොදාගෙන යනවා. ඔබතුමියට පුළුවන් ඒ සඳහා සම්බන්ධ වෙන්න අපේ වවුනියා ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකරුට හෝ අපේ ව්‍යාපනයේට අයිති ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකරු සමග සම්බන්ධ වෙන්න. එතකොට අපිට පුළුවන් මේ පුහුණු වැඩසටහන සංවිධානය කරලා දෙන්න. හොඳයි. අපිට නිතර කතා කරන කෙනෙක් අපි වහන් ඉන්නෝ. එතෙන් විශේෂ වැඩ කරනවා. ඔබ ස්තුති ඔබට. අපිට කතා කරලත් නොකරත් ගොඩාක් අපි වහගෙන ඉන්නවා දැනුම්වත් කරනවා ප්‍රශ්න ගැන කතා කරනවා ඔවුන්ගේ ප්‍රශ්න ගැන කියනවා දෙන්න මේ මේ සමස්ත ක්‍රියාවලිය වාණිජ මට්ටමින් පොල් වගාවෙන් ඔබ ආර්ථිකය ශක්තිමත් කරගන්නා වගේම රටට පළදායී ආර්ථිකයක් නැත්නම් අපනන ආදායමට යන්න පුළුවන් වැඩි ඊට කඩක් නිර්මාණය කරගන්න එක හරිය වටිනවා. ඉතින් මේ කාරණේත් එක්කම බැලුවොත් තවත් වැදගත්ම කාරණාවක් තමයි ඉඩම් වගා ඉඩම් වල පුනරුත්ථාපනය කිරීම. හ්ම් මේ කියන කාරණා නිසා ජල සම්පාදනය, ජල සංරක්ෂණය, පාංශු සංරක්ෂණය. මේ ගැන පොඩි දැනුවත් කිරීමක් අපි කරමු. ඔව් ඇත්තටම මේ ඉඩමක අපි බලන්න ඕනේ දැන් අපි පොල් ඉඩම් මොකද අපේ ක්‍රමයෙන් ඵලදාව අඩු වෙන්නේ කියන එක. මේ සඳහා අපේ ගොඩක් වෙලාවට මම අර කිව්වා වගේ දේශගුණක විපර්යාසත් එක්කලා අපිට වෙන මේ අපේ අපි කියන පොල් ඉඩමක් පොල් වගාවක් සඳහා වර්ෂයේ පුතා පුරා පැතිරුණු මිලිමීටර 1250කටත් වඩා වැඩි වර්ෂාපතනයක් තියෙන්න ඕන කියලා. මේ කියන වර්ෂාපතනය අද ගොඩක් වෙලාවට මේ පොල් වගා කරන ප්‍රදේශවලට ලැබෙනවා. නමුත් අර ඉස්සර වගේ නෙමෙයි අපි මේ වැටෙන වැස්ස කිටි කාලයක් තුළ වැටෙනවා. අර මුළු වාර්ෂික වර්ෂාපතනය ලැබෙනවා. අපි කියන ඩියුරේෂන් එක නැත්නම් කාල පරාසය. මේ වැස්ස වැටෙන කාල පරාසය හරි අඩුයි. මම කෙටි වෙලා තියෙනවා. එතකොට අර පැතිරුණු කියන වර්ෂාපතන තත්ත්වේ නැහැ. ඒ නිසා තමයි අපිට පොල්ල ගාවේදී මේ අර දැඩි සාමාන්‍ය අපි දන්නවා පොල් කියන්නේ අර මුදු මුලක් තියෙන භෝගයක් නේ අපි තාල කුලී ශාක කෝවටත් පොල් කිතුල් පුවක් ඒ වගේ හැම භෝගයකටම තියෙන කෙඳි මුල්. එතකොට මේ වයින් අර ගැඹුරේ තියෙන භූගත ජලය හොයාගෙන ගිහිල්ලා ජලය ලබා ගන්න හැකියාව අඩුයි. ඒතකොට මේ අපේ මූල පද්ධතිය ගොඩක් වෙලාවට පොල් ගහේ පාදස්තේ ඉඳලා අඩි 6ක වගේ ප්‍රවාහනිලා 175කට එහා මූල මණ්ඩලයේ විහිදෙන්නේ. ඒතර මේ මේ ප්‍රමාණය මේ තියෙන ජලය තමයි අපිට ගහකට ලබා ගන්න පුළුවන්. අපි දන්නා පොල් පැලේ ඉඳලා වැඩුණු වගා දක්වා යනකොට විවිධ වයසේදී විවිධ ජල ප්‍රමාණයන් අවශ්‍ය වෙනවා. විශේෂයෙන් අපි පළදරන වගාවක් ගත්තොත් පළදරන වගාවක ගහකට සාමාන්‍යයෙන් ජලයේ ලීටර 40 60ක් අතර ප්‍රමාණයක් දිනකට පරිභෝජනය කරනවා මේ ඒක ජීව ක්‍රියාවලිය වලට සහ ගහේ නිෂ්පාදන ක්‍රියාවලිය. එතකොට ඔව්. එතකොට මේ සඳහා අපිට ඉතින් අපිට පේන ලොකු ජල අවශ්‍යතාවයක් තියෙනවා. මේ අවශ්‍යතාවය අපි සම්පූර්ණ කළොතින් තමයි අපිට ඉහළ විභවයක් විභව අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. අපි කියනවා සාමාන්‍යයෙන් සරු හොඳ පොල් ගහකින් වර්ෂයකට ගෙඩි 100කට වඩා ලැබෙන්න ඕනි කියලා. එතකොට මේ ඇත්තටම ඒක පහසුවෙන් ලබා ගන්න පුළුවන් මේ මේ පොහොර සාමාන්‍ය මූල පද්ධතියෙන් ලබා ගන්නවා වගේම ජලයත් ඊටාම පොළගාවට වැදගත්. ඒ නිසා අපිට ජල සම්පාදනය කියන කාරණාව මේ වැදගත් වෙනවා. ඒක කරන්න බෑ. බැහැර කරන්න බෑ. එතකොට ඒ වගේම තමයි අපි මේ ජල සම්පාදනය සඳහා අපි වගාකරුවෙක් යොමු වෙනවා නම් ඒ සඳහා අපි ඉස්සෙල්ලාම බලන්න ඕන වගකරුවන් මේ සඳහා සුදුසු ජල සම්පාදන ක්‍රමයක් තෝරගන්න ඕනේ. ඒ වගේම තමයි ජල සම්පාදනයේ ක්‍රමය තෝරගන්න වගේම වැදගත් මේ ජල ප්‍රභවය. මේ ජල ප්‍රභවය අපේ වගකරුවන් සමහරවිට අපි ක්ෂේත්‍රයක් දාලා දැකලා තියෙනවා. මට මොහොතක් දෙන්න මම උතෙන්ට මෙන්නම්. හැමතුමක් තිබෙන අපිට ගන්න පුළුවන් සුබදාසනක් ආයිබෝන් ඔබ කවුද කොහෙන්ද? තිරුවන් සරණයි කතරගමින් නාල්මන නාලගහඳුර කතා කරන්නේ. අවසර අපේ හඳුරනේ. මේ වැඩසටහන මම සදා මහනෝ ගුවන් විදුලි යන කුසියක් වැඩසටහන ඔක්කොමත් අහනවා මම. එහෙමයි. කලාතුරු නැතෑරෙන්නේ. මේ අහන කතා ඇහුවම හරි කනගාටු ගාකයි අපට. දැන් මේ මහත්ය කියන වර්ෂාපත රටාවක් ගැන පොල් නිෂ්පාදන අඩුවලයි කියලා. මේකට ප්‍රධාන හේතුව දඬුලේන්නුයි හිලවුයි වඳුරුයි. දැන් මෙහි දැන් පොල් ගස් 50ක් වත් තියෙන වත් තියෙන මෙහෙර කඩෙන් පොල් කන්න වෙලා තියෙනවා. අලුත්ම තත්ත්ව තමයි රිලව් ගොයන් ගන්න පටන් ගන්න තියෙනවා පීඩිච්ච. මේකට ඇයි රජේ ක්‍රියාමාර්ගයක් ගන්න නැත්තේ? ඒ විශේෂඥ ඉන්න පොල් සංවර්ධන මණ්ඩලයේ ඇයි මේ මෛතාවන්ට විසඳුමක් නැත්තේ තාම? කරුණාකරලා මේකට උත්තරයක් දෙන්න. ඉරුවන් සරණයි. ඉරුවන් සරණ අපේ හඳුරන්නේ. උන්වහන්සේ හැමදාමත් මේ උනන්දු වෙන්න මේ පිළිබඳව කතා කරනවා. පවතන තත්ත්වයන් වාර්තාකරණය කරන්න අපේ ඇත්තටම දැන් මේ මේ වගාවට තියෙන ප්‍රධාන අපි කිව්වා වගේ අර වහන්සේ දැන් මේ කියව කතාව ඇත්තටම විශේෂයෙන් මේක තෙත් කලාපයට එනකොට ගොඩාක් ප්‍රශ්නයක් වගේම සමහර දැන් විහිලි කලාපයටත් මේ මේ ඉරිලාහානිය වගේ දනුලෙන් හානිය ගොඩාක් ක්‍රියාත් වෙලා තියෙනවා වලගාකිරි මණ්ඩලයට මේක ලොකු ගැටලුවක් වෙලා තිනවා අපේ පොල් සංගන්ධාරින් නිරන්තර අපි වෙත මේක දැනුවත් කරන අපි පොල් පරිශන ආයතනයේත් අපි ඉල්ලීමුත් නිරන්තරයෙන් කරනවා මොකද අපේ පරිශන ආයතනයෙන් තමයි මේ සඳහා අපිට සම්බන්ධ වෙන්න තියෙන අපිට මේ මේ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන්නේ ගොඩක් වෙලාවට වගාකරුවෝ යම් යම් ක්‍රම අත්දැක බැලුවත් මේ සත්තු අපේ අර බෞද්ධ රටක් නිසා මිනිස්සු අපි අර දඩයන් කරන ඒ වගාකරුවෝ ඉස්සරහට අපි දන්නවා අපේ අපේ අත්තමුත්ත කාලේ වගාකරුවා කියන්නේ හැම කෙනාටම විවිධ ගිනියවි තිබුණා තම සම්ප්‍රදායික අවිවාදන නමුත් අද ඒවා නීත්‍යානුකූලව භාවිතා වෙන්නේ නැහැ. නමුත් අපිට ඒක අපිට ඒක අපිට ආයතනයක් වශයෙන් අපිට ඒක මේ ප්‍රචලිත කරන්නත් බෑ. ඒ ගැටලුවක් තියෙනවා. ඒ නිසාම මේකට අපිට ලොකු ගැටලුවක් තියෙනවා ඒ සඳහා අපි විසඳගන්න බැරි විසඳගන්න බැරි නමුත් අපිට බලාපොරොත්තු වෙන්නේ අපි මේක හැම වෙලාවෙම වගාකරුවන්ට තියෙන ගැටලු වලට අපිට උපදෙස් දුන්නට ආයතනික වශයෙන් අපිට මේ තියෙන ගැටලු විසඳගන්න අපහසු අවස්ථාවක් තියෙනවා. ඔව්. අපේ හාමුදුරුවෝ මේ කාරණේ විතර මතු කරන කාරණාවක් ඇත්තටම මේ කාරණේ සැබෑවයි. නිතරම තුම් වෙනවා මේ පිළිබඳව අපි වගා කරන විදියක් නෑ වගාවට තියෙන භූමි සහ සතුන් හානිය කියන කාරණය. ඉතින් මේකත් දැවැන්ත සහ දැවෙන ප්‍රශ්නයක් බව පැහැදිලි. උදේ 7යි විනාඩි 44යි මේ සුභාරතී සංවාද මණ්ඩපය. ඔබ අක්කර භාගයකට වැඩි පොල් ඉඩම් හිමියෙක්ද? එසේනම් කප්රුක ආයෝජන සහනදායි සංවර්ධන ණය ඔබ සඳහාමයි. ප්‍රතිලාභ ලෙස ගෙවන පොලිය ආපසු ඔබ අතට ණය ගෙවීමට වසර 5ක සහන කාලයක් නොමිලේ කෘෂි තාක්ෂණික උපදෙස් සේවාව සහ ගොවිපළ සංවර්ධන ව්‍යාපෘති වාර්තා සකසා දීම අමතන්න 0112 861 331 0115 639 833 පොල් වගා කිරීමේ මණ්ඩලය කප්රුක ආයෝජනය ණයක් නොවන සහනයක් සහනයක් සහනයක් කප්රුක ආයෝජනය ණයක් නොවන සහනයක් සරු කප්පුකක් හදාගන්න කොහොමද කියන කාරණය ගැන අපි සුභාරතී සංවාද මණ්ඩපෙන් කතා බහ කරන දවසේදී එතෙන් විශේෂයෙන්ම සරු කප්පුකක් හදා වඩා ගත්තොත් ඔබට ඔබේ ආර්ථිකයට ඔබේ පසුම්බියට ඉතාමත් වැදගත් ඒ වගේම රටේ අයවැය ලේඛනයටත් නැත්නම් අපේ මහා භාණ්ඩාගාරයට නැත්නම් ගොඩක් වැඩ කරන්න අවශ්‍ය සල්ලි ටික හොයා ගන්න පුළුවන් කොහොමද ගෙවුම් වර්ෂය කියන්නේ පොල්ව ගාවෙන් ශීඝ්‍ර වර්ධනයක් නැත්නම් ඉහළම ආදායම් වාර්තා ලැබුණු වර්ෂයක් නේද? ඔව් ඇත්තටම අපේ ඊටම සතුටට මේ කොවිඩ් වසංගත තත්ත්වේ වුණත් මැද්දේ වුණත් පොල් වගා කිරීම මණ්ඩලය අපි අපි අපිට නියෝගයක් ලැබුණා අපි වැවිලි ශීට්ටි අපි ආයතන අපි වැහුවේ නෑ. අපි මොකද අපි තියෙන දුරස්ත ක්‍රම පාවිච්චි කළා හරි මේ අපි ගොඩක් වෙලාවට වගාකරුවන්ට අවශ්‍ය සේවාවල් ලබා දුන්නා. ඒ වගේම අපේ නිලධාරීන් ඉතාම කැපවීමේ පහුගිය වර්ෂය පුරාම ඒත් අපේ තිබුණ ඉලක්ක සම්පූර්ණ කර ගැනීම කටයුතු සිදු කරා. ඒ දිනේ අපිට ඒ වගේම තමයි අපි පහුගිය වර්ෂවල අපිට හොඳ වර්ෂාපතනයකුත් තිබ්බා. පහුගිය වර්ෂවල අපි පොල් නිෂ්පාදනයත් අපි ඉහළ අසන්නක් ලැබුණා. ඒ තුලින් අපිට පුළුවන් වුණා පහුගිය වර්ෂයේ වැඩිම පොල් නිෂ්පාදනයෙන් ලබා ගන්න විදේශ විනිමයත් ලබා ගන්න ඒක පොල් සංවර්ධන අධිකාරිය අපිට දත්ත සපයලා තියෙනවා. ඒ කියන්නේ ඉහළ ආදායමක් අපි පොල් ක්ෂේත්‍රයේ ලබාගෙන තියෙනවා. ඉතින් ඒ තුලින් අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙන මේක තවදුරටත් වැඩි කරගන්න. අපි මේ හැම දෙයකම අපිට පොල් නිෂ්පාදනය වැඩි කරගන්න ඕනේ. අර අපිට විවිධ බාධක තියෙනවා. වන සත්වානි තියෙනවා. විවිධ කෘමිහානි තියෙනවා. නමුත් මේ මේවටත් පිළියම් සොයමින් මේවත් එක්ක පොර බදිමින් තමයි අපිට තනිතරි පුජ්‍යලයා වශයෙන් නෙමෙයි ආයතනික වශයෙන් මේ සඳහා අපිට ඉලක්කයකට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම වුණොත් තමයි අපේ මේ රටට අපේ කොල්ෂීත්‍රයෙන් දෙන්න පුළුවන් දායකත්වය අපිට ලබා දෙන්න පුළුවන් වෙන්නේ. හොඳයි දැන් මේහා බැඳුණු සත්ව පාලනය. තවත් වැඩගත් කාර්යයක් කරනවා, තවත් පැත්තක් කතා කරනවා. අපි ඒක නම් ටිකක් මතු කරමු. ඔව් ඇත්තටම සත්ව පාලනය ගැන කිව්ව කොල්ලීට මම අර කිව්වා වගේ පොල් වගාවේ තියෙන භූමිය අපි අතුරුභෝග වගා කරනවා වගේම අතුරුභෝග අපිට විවිධ අතුරුභෝග වගා කරන්න පුළුවන් මේ ප්‍රදේශවලට උචිත ඒ තුලින් අපිට වගාකරුවන්ගේ ආර්ථිකයට අතිරේක ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සත්ත්ව පාලනය කියන එකත් අපේ අපි කුෂකර්මයේ විශයක් විදිහට ගත්තාම මේ සමෝදානික කුෂකර්මය තමයි ගොඩක් වෙලාවට ප්‍රජාවට වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපි හැමදේම එක ඔව් ඔව් එතකොට මේ පොල් යටතේ අපිට අනිකුත් මම කිව්වා වගේ ඉස්සල්ලත් කිව්වා වගේ පොල් ඉඩම තමයි ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන් අතුරු භෝග වලට වගේ සත්පාලෙන්ටත් අනිකුත් ඒවට සාපේක්ෂව මෙතෙන්දී අපිට පුළුවන් අපේ පොල් වගාවට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරගන්න අවශ්‍ය මේ ඒ සතුන්ගේ දැන් ගව පාලනය ගත්තොත් ගොම පොහොර ටික එළු පාලනය ගත්තොත් එළු පොහොර ඒ කුකුළු පොහොර ඒ වගේ පොහොර ටික නිෂ්පාදනය කරගන්නත් වාණිජ වගා කරන වගාකරුවන්ට පුළුවන් සත්ත්ව පාලනයට ඇතුල් වෙන්න. එතකොට අපේ අර රසායනික පොහොර අපිට දැන් යම් සීමාකාරී සාධක තියෙන අවස්ථාවලදී වුණත් Tamange ඉඩමේ අවශ්‍ය පොහොර ආමනික පොහොර ප්‍රමාණය නිෂ්පාදනය කරගන්න එක හැකියාවක් වෙනවා. ඔව්. ඉතින් කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කරමින් වර්තමාන වැඩසටහන් ගොඩක් කරනවා. වගේම සත්ත්ව පාලන ක්‍රියාවලිය තුළ මේ විශේෂයෙන් වැදගත්ම කාරණේ තමයි අපි හැමතිස්සම කතා කරන්නේ පොල් වගා කරන ඉඩම සරුසාර කරන්න, ඒකෙන් නිසි ප්‍රයෝජන ගන්න, ඵලදායිතාව වැඩි කරගන්න, නැත්නම් භූමියේ තිබෙන ආර්ථික මට්ටම් ප්‍රමාණයෙන් උපරිමය විඳින්න නේද මේ කියන්නේ. ඔව්. ඔව් ඇතර මේකදී අපි අපි අපි අර මුලින් මම කතා කරද්දි කිව්වා වගේ අපේ පස අද මේ වෙනකොට පොල් ඉඩම් වල පස අපි දන්නවා පොල් හකින් අනිකුත් භෝගවල වගේ නෙමෙයි අපි හැම වර්ෂේ පුරාම ඇතර මේ විශේෂ භෝගයක් පොල් කියන්නේ වර්ෂයේ පුරාම අවුරුද්දට මාස 12යි පොල් ගහට අලුතෙන් අතු 12ක් එනවා. පොල් මල් 12ක් එනවා. එතකොට මේ පොල් වර්ෂයේ පුරාම අතු 12ක් ඉති 12ක් හැදෙන ගහක් තමයි පොල් කියන්නේ. වෙනත් භෝගවල තියෙනවා එක සීසනල්. අපි කියනවා අඹ ගත්තත් රඹුටන් ගත්තත් ඒ කාල සීමාවක විතරයි එයා ඵල දෙන්නේ. ඒතකොට නමුත් පොල් කියන්නේ එහෙම නෙමෙයි වර්ෂේ පුරා යම් අඩු වැඩි වශයෙන් යම් යම් මාසවල අපේ නොවැම්බර් දෙසැම්බර් වගේ කාලවල යම් ජනවාරි වගේ කාලවල අපි කියන ඒ ස්වභාවයෙන්ම අස්වැන්න අඩු වෙන කාලයක් තියෙන නමුත් අනිකුත් වර්ෂයේ පුරාම මල් හට ගන්නවා අතු හට ගන්නවා ඒතකොට මේ වගේම ප්‍රමාණයක් අපේ ගහෙන් ඉවත් වෙනවා මේ අපි දැන් ඉස්සර වගේ නෙමෙයිනේ මට මොහොතක් දෙන්න මම එන්න උතෙන් ඇමතුමක් තිබෙනවා සුබදාසනක් ඔබට සුබදාසනක් මහත්මයා මම මේ කතා කරන්නේ ගම්පහ ගුල්වර ප්‍රදේශයෙන් ආනන්ද කියලා කෙනෙක්. ඔව්. ඔබතුමන්ලා මේ වැඩසටහන අපි දැනුවත් කිරීම ගැන මම පළමු කොටම ස්තුතිවන්ත වෙනවා මේ මෙවන් වැඩසටහනක් අපිට ඉදිරිපත් කිරීම ගැන. දැන් මගේ ප්‍රශ්නේ මේකයි මහත්මයා. හලෝ. මගේ පොල්ගස් 3-4ක් තියෙනවා අවුරුදු දෙකක් පමණ වෙනවා. මම පසුගිය කාලවලදී ඔබතුමන්ලා කිව්වනේ මේ වසුන් දාන්න කියලා වර්ෂාව තියෙන කාලේ මේක ආරක්ෂා කරගෙන තෙතමනේ ආරක්ෂා කරගන්න ඉතින් මම වසුන් දැම්මා. ඒ වසුන් වලට පොල් ගහ මුල ඉඳලා වේයෝ ඇවිල්ලා තියෙනවා. ගස් පහෙන් ගස් තුනක්ම වේයෝ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම වසුන මඩත් ඈඩ් කළා. මම එතකොට වසුන සම්පූර්ණයෙන්ම අයින් කරන්නද මේකට ප්‍රතිකර්මයක් මම මේ ඔයාද මේ වැඩසටහන මෙහෙවන පොල් වගා කිරීමේ මණ්ඩලයේ විශේෂඥ මහත්මයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ හොඳ ප්‍රශ්නයක් ඔබතුමාට ස්තුතියන් දෙනවා ඒ වසුන් දාපු එක ගැන. මොකද අපි නමුත් අපි අර සමහර ප්‍රදේශවලදී මේ වේහානිය වැඩි. එතකොට අපිට මේකට නම් අපිට ගෙවත්තේ පැල දෙක තුනක් නෑ අපිට සාමාන්‍යයෙන් වේ යට අපි දාන මේ ලුණු සාමාන්‍යයෙන් අපි කඩේ ගන්න ලුණු තියෙනවනේ. කෑමට ගන්න ලුණු උනත් කමක් නෑ. දිය කරලා අපිට බාල්දියකින් දාන්න පුළුවන් සාමාන්‍යයෙන් පැල දෙක තුනක් නම් මල් බාල්දියකට දිය කරලා ඉහින්න පුළුවන් ඒ ප්‍රමාණය. ඉහළ වසුන දාන කොටත් වසුන කඳේ ඉඳලා කඳට හේතු වෙන්නේ නැතුව පොල් ගහයි. අඩුම ගානේ අඩියක් විතර සීමාව කඳේ පාදස්තේ ඉඳලා ඒ සීමාව ඉඩ තියලා වටේට අඩි 3ක 4ක වගේ ප්‍රමාණයක් ලොකු වැඩුණු ගහක නම් අඩි 6ක සීමාව වසුන දාන්න මේ වසුන දාන කොටන් වසුනට දාන්න පොල් එලි ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට අපි අර වේයාගේ හානිය අඩු වෙච්ච ඒවා අපි පාවිච්චි කරන්න ගන්න. වේයෝ ඉන්න සමහරලාට සමහරලාට අපි ගන්න පොල් දිරාපු පොල් එලිවල ඉන්න පුළුවන්. ඒුම් අපිට ඉවත් කරලා. ඒ වගේ තමයි රසායනිකවත් අපිට ක්ලෝරෝෆයිරොෆොස් වගේ දෙයක් අපිට වෙළඳපළේ දැන්ටත් තියෙනවා. ඒ වගේ සරල විනාශකයක් අපිට දිය කරලා පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ මේ වසුන දාන එක බොහෝ වෙලාවට ඔය වේයාගේ හානිය එන්නේ මේ පායන කාලෙට තමයි වේය එන්නේ. වියලි කාලෙට. වියලි කාලෙට. නිසා අර වගේ වේයනාශකයක් පාවිච්චි කිරීම ලුණු භාවිතා කිරීම මම හිතන්නේ වගාකරු අධ්‍යක්ෂක ප්‍රායෝගික තත්ත්වයක් වේහානිය බලක ගන්න. හොඳයි ඉතින් අපි අවසන් වෙනාට කීපිට අවිල්ලා තිබෙනවා. අපි ඒ නිසා මේ WAS සනාත්මාත්මා අවසාන වශයෙන් අපේ රටේ අපි වහන් ඉන්න අයට පොළොගා කිරි මණ්ඩලයේ විදියට කොහොමද අපිට ගන්න පුළුවන්කම තිබෙන්නේ පණවිඩයක් වැඩගත් පණවිඩයක් වුණාට. ඇත්තට මම පණිවිඩයක් විදිහට දෙනවා නම් අපිට කියන්න තියෙන්නේ පොල්වකා කිරි මණ්ඩලය මේ කියන අපේ සංවර්ධන වැඩසටහන් වලට වගේම දැනුම ලබා දෙන වැඩසටහන් වලටත් නිරන්තර කැප වෙලා ඉන්නවා. ඒ සඳහා අපේ ප්‍රාදේශීය කාර්යාල ජාලයක් තියෙනවා. අපේ ව්‍යාපෘති නිලධාරී කණ්ඩායමක් ඉන්නවා. අපේ ප්‍රාදේශීය කාර්යාල වලින් මේ සඳහා අවශ්‍ය සේවා ලබා ගන්න ඒවා ඒ තුලින් අපි මේ අපේ වැඩසටහන් මේ අපේ පොල් නිෂ්පාදනය වැඩි කරගන්න පොලිඩම් වල ඵලදායිතාවේ ඵලදාව වගේම ඵලදායිතාවේ ඉහළ ළඟවා ගන්නත් වැඩසටහන් අපේ රාශියකට මේ වර්ෂයේත් අත ගහලා තියෙනවා වගකරුවන්ට සහන දෙන්න සහන දෙන්නත් දැනුම දෙන්න මේ වැඩසටහන වල නිරන්තර සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙලා අපේ ඒ සේවාව ලබා ගන්න වගකරුවෝ විදිහට වගේම අපි හැමෝම එකතු වෙලා මේ පොල් නිෂ්පාදනය ඉහළ ගත්තොත් අපේ දේශීය පරිභෝජන අපි කියවනේ 170ක් වගේ දේශීය පරිභෝජන. අපි මේක මම නම් හිතන්නේ අපි ආයතනයක් වශයෙන් රටක් වශයෙන් අපි මේ ගැන සතුටුයි. අපි ගොඩක් ගත්තාම මේ නිෂ්පාදනය කරන පොල් පරිභෝජනය කිරීම තුලිනුත් අපේ මන්ද පෝෂණය වළක ගන්න කැලරි අවශ්‍යතාවය ග්‍රාමීය අපි දන්නවා ගෙදරක අපි කියන සම්බෝලයි වතුයි තිබ්බත් ගෙදර ඒ ආහාර වල ඖෂධයි ඖෂධයි ආහාර අපි මේ සම්බෝල කියන එක අපේ අපේ සංස්කෘතියේ කොටසක් වෙලා ආහාර සංස්කෘතිය. සයිබා. ඔව් ඒ නිසා මේ මේක අපිට වැදගත් අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා. අපි උපතිසලා මරණය මරණය එන් එහා ගිහිල්ලා අපි අපේ දාණයටත් අපි උපදින දවසේ ඉඳලා අපේ මරණය අවසන් වෙලා අපේ දාණයටත් පොල් තමයි අවශ්‍ය වෙන හැම දෙයකදීම. ඒ නිසා මේ පොල් හැම ගෙදරකම මම කියන්නේ මගේ පණිවිඩය තමයි. අපි පොල් ගෙදරට පොල් ගෙවත්තෙන් කියන සංකල්පයත් එක්කලා ගියොත් අපි ගෘහ පරිභෝජනයට අවශ්‍ය පොල් ටික අපි ගෙදර හදාගත්තොත් අර වාණිජව හැදෙන පොල් ටික අපිට ප්‍රමාණවත් වෙනවා අපිට විදේශ විනිමය ලබා දෙන්න. ඒ නිසා අපි පොල් නිෂ්පාදනය වැඩි කරගන්න අපිත් ගහෙන් ගහට දොරින් දොරට කප්පුකක් අදාගමු කියන තමයි අපේ පණිවිඩය. හොඳයි ඉතින් උදේ පාන්දර සාරවත් අදහස් ගණනාවක් ඒ වගේම ඔබට වඩාත් දැනුමින් සම්බන්ධ වෙන්න තොරතුරු ගණනාවක් ඒ විතරක් නෙමෙයි අවසන් ප්‍රාර්ථනය ඉල්ලීම සරු කප්ලුකක් වෙනුවෙන් පෙළ ගැහෙන්න ගෙදරට පොල් ගෙවත් වෙන උපයා ගන්න මට්ටමට එන්න එතකොට ඔබ ශාස්ත්‍රීය පුරවැසියෙක් බවටපත් වෙන්න පුළුවන්කම තිබෙනවා අද අපි කතා කරන්නේ සරු කප්ලුකක් මෙහි කරගන්නේ කොහොමද කියන කාරණය ගැන අපේ සාකච්ඡාවට අපි ආරාධනෙන් පැමිණි පොළොගාකිනී මණ්ඩලයේ සහකාර සාමාන්‍ය අධිකාරී ව්‍යාප්ති හා සංවර්ධන WAS සේනාරත් මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි සංජිරත්. හොඳයි ඉතින් සහභාගීත්වය දැනුම බෙදා හදා ගැනීම පැහැදිලිව ඒ ගැන කතා කිරීම. ඒ කියන්නේ ස්තුතියි. අද අපිට සමු ගන්න අවසර දෙන්න අද අපිට නාද සංකල්පය කෝකිල අමරසිංහ තව තාක්ෂණික මෙහෙයුම සරත් නවරත්න වගේම සම්බන්ධීකරණය හසන්ති ඩයස් සුභාර්ථය නිෂ්පාදනය දිනක ගුණවර්ධන මම සංජය මදුසංකමතුමුනි ජයග්‍රහී සුබ දවසක් මා ප්‍රේමිතුරු ඔබ සැමට යන කාලයේ උපදෙස් දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩානම් දිය ඇල්ලකසේ සුභාරති සුභාරති සවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී එෂන පුවන් ගෙවි ගිය පැයේ කාලින සිදුවීම් පෙළ ගැස්ම එසන පුවත් සමග මම සුධර්මා කුලතුංග මුලින්ම දේශීය පුවත. සෞඛ්‍යංශ දැනුවත් කළ විගස පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය ඇමති දිලුම් අමනුගම මහතා කියයි. පවතින තත්ත්වය හමුවේ එය අනිවාර්යෙන් සිදු කළ යුත්තකි. අදාළ ක්‍රියාවලිය සඳහා මේ වන විට සාකච්ඡා පැවැත්තේ. කෙසේ වෙතත් සෞඛ්‍යංශ යම් චක්‍රලේඛයක් හෝ දැනුවත් කිරීමක් සිදු කළ විට එම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. දැන් විදෙස් පුවත කැනඩාවේ ඔටාවා අගනුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ. එම නගරයේ ට්‍රැක් රථ රියදුරන් ආරම්භ කර ඇති විරෝධතා ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගැනීම හේතුවෙන් කැනඩා රජය එම තීරණය ගෙන තිබේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩලීමට පනවා ඇති නව නීතිවලට එරෙහිව පසුගිය සතියේ සිට ට්‍රැක් රථ රියදුරෝ විරෝධතාවයක නිරතව සිටිති. දැන් ක්‍රීඩා පුවත. නිදහස් කුසලාන පාපන්දු තරඟාවලියේ ඊයේ පැවති තරඟවලින් ජයක් ගන්න වාර්තා කිරීමට සබරගමුව හා දකුණු පළාත් කණ්ඩායම් සමත් වෙයි. බස්නාහිර පළාත් කණ්ඩායම් පරදවා සබරගමුව පළාත් කණ්ඩායම ජයගත් අතර වයඹ පළාත් කණ්ඩායම් පරදවා දකුණු පළාත් කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේය. බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී තරඟ පැවැත්වින. යලි එසන පුවත් පෙරරුවටයි විනාඩි 55ට. අපේ රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා දැන් අපිට ඉතාම ඉක්මනින් බූස්ට් එන්නත ලබා ගන්න වෙලා තියෙනවා. මම හිතනවා ඔබත් අදම ඒ බූස්ට් එන්නත ලබාගෙන මේ කොවිඩ් වසංගතය අපේ රටින් තුරන් කරන්න ඔබේ සහයෝගය ලබා දෙන්න කියලා. මම සුගත් තිලකරත්න. මේ ඔබේ යුතුයකම අවශ්‍යම මොහොතයි. ඉටු කිරීමට ප්‍රමාද නොවන්න. තිරසර දියවර සෑම මාසකම දෙවන සහ හතරවන සතියේ බ්‍රහස්පතින්දා පෙරවරු 9ට ස්වදේශීය සේවයෙන් තිරසර දියවර වාරිමාර්ග අමාත්‍යංශයේ ඒකාබද්ධ ජලාධාර සහ ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් තිරසර දියවරක් සඳහා ජල පෝෂක ප්‍රදේශ සහ ජල සම්පත සුරකිමු නවම්පුර පසළොස්වක පොහෝදා පූජා සදහම් වන්දනාව සම්බුදු පාපහසින් අති පාරිශුද්ධත්වයට පත්තුණු ඌවේ ජනතාවගේ බුදු මල්කඩක් බඳු බදුලමුතියංගන රාජමහා විහාරස්ථානයේ සිට ශාමූපාලි වංශික මහානිකායේ අස්ගිරි විහාර පාර්ශවී මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරතන මහා ස්වාමින් වහන්සේගේ සහ භාරකාර අතිපූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් සජීව ප්‍රචාරය පෝදා අලුයම 5:25 සිට පසුදා පහන් වනතුරු 91.7 91.9 ජාතික ගුවන්විදුලියේ ස්වදේශීය සේවයෙන් පින්බර දායකත්වය ලෝකයම මගේ ඔබ ළඟම වගේ ලංකාවේ ක්‍රී දශක 8ක විශ්වාසයේ නව්‍ය තාක්ෂණයේ BOC ස්මාර්ට් ප්‍රමිට් රටින් සල්ලි සැනින්නතට දැන් වෙලාව පෙරවරු 8යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි. ධර්මානුශාසනාව. දේශකයන්න් වහන්සේ බෝතලේ දිවලකඩ ශ්‍රී කෙත්තාරාමය සහ මලගල යටවතුර පරම ධර්ම කිත්‍යාරාමයේ යන උභය විහාරාධිපති පස්තුන් කෝරළේ සහ හේවාගම් කෝරළේ ප්‍රධාන සංගනායක ශාස්ත්‍රාචාර්ය පඬිත පූජ්‍ය බෝතලේ ඥානිස්සර ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අද ධර්මදේශනාවේ දායකත්වයේ දරණ පින්වතුන්. නාවල 6 වැනි පටුමගේ අංක 6 නිවසේ මහින්ද පෙරේරා මහත්මයා මාවනැල්ල වැලිගල්ල ආසිරි නිවසේ ආර් ආර් අයිරත්නායක මහත්මිය නාවල නුවරවත්ත පෙදෙසේ අංක 15න් 3 ඒ නිවසේ උදිත රුවන් අබේපිටිය මහත්මයා ඇඹිලිපිටිය ඕමල්පේ දොරපනේ ගම ඇතිගේ ෆ්‍රැන්සිස් මහත්මයා සහ ජී සමරසිංහ මහත්මිය කලුතර උගල්බඩ කුඩාදුවේගම අංක 182 නිවසේ නිශාන්ති මද්දුමාගේ මහත්මිය ගම්පහ උසාවිය පටුමගේ අංක 3 නිවසේ පුෂ්පා දයාරත්න මුදන්නායක මහත්මිය ගෞරවනීය දේශකයන්න් වහන්සේට ධර්මානුශාසනාව සඳහා දහත්පත්ය පූජා කරමින් ආරාධනා කරනු ලැබුවා නාවල පරිංචි ඒ.එම්.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 වහන්සේ ලෝක සත්වයාගේ එලව මෙලව කියන මේ දෙලොවටම යහපත පිණිස සාන්තිය පිණිස උන්වහන්සේ 45 වර්ෂයක් ධර්ම දේශනා කළා ලෝකයාට. අපි ඒ ඒ අවස්ථාවල් ලැබුණයින් පස්සේ උන්වහන්සේගේ ධර්මය අහලා පිළිපැදලා මෙලව යහපතත් පරලෝ යහපතත් කෙලවර නිර්වාණ සම්පත්තියත් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අද දින මා විසින් මේ මාත්‍රිකා කරනු ලැබූ ගාථා ධර්මය කාටද මේක දේශනා කළේ මොන හේතුවක් නිසාද කවදද මේක දේශනා කළේ කියන මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයනකොට අපිට ඊ타ත්ම වැදගත් සාර ගර්භ ධර්ම දේශනාවකට ඇහුම්කන් දීමට පුළුවනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් මේ ලෝකේ ප්‍රයෝජනයකට ගන්න බැරි සීයක් ගාත ඇහුවත් ඒකෙන් අපිට මෙලවටවත් පරලොවටවත් වැඩක් නැත්තම් ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. අපිට එක ධර්ම පදයක් අහලා, එක බණ පදයක් අහලා ඒකෙන් යම්කිසි සැනසීමක් ලබා ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි වැදගත් වන්නේ කියන එකයි මා ඉහත සඳහන් කළ ගාථා ධර්මෙහි සාමාන්‍ය අදහස. යම්කිසි කෙනෙක් අපිට ඕන තරම් දකින්න ලැබෙනවා මේ ලෝකේ වෙනත් වෙනත් දේවල් පිළිබඳව කවියන් විසින් පඬිවරුන් විසින් උගතුන් විසින් යම් යම් වර්ණනාවල් සිද්ධ කරනවා. ඒ වර්ණනාවල් අතර ආකාශ වර්ණනා, කඳු හෙල් වර්ණනා, ඇදදොල ගංගා පිළිබඳ වර්ණනාව දකින්ද හම්බ වෙනවා. ඒ වගේම ස්ත්‍රීන් පිළිබඳවත්, පුරුෂයන් පිළිබඳවත් ආශාව රාගය වර්ධනය වන ආකාරයේ ප්‍රබන්ධ දේශනා අපිට අහන්න ලැබෙනවා. ඒවා 100ක් අහනවට වැඩිය. ඒ කියන්නේ ගාථා කියලා කියන්නේ සමහර වෙලාවට කවි වලින්, සමහර වෙලාවට සින්දු වලින්, සමහර වෙලාවට වෙනත් මාධ්‍යංගෙන් යම්කිසි යහපතක් අර්ථයක් ගෙන නොදෙන දේවල් 1000ක් ඇහුවට වැඩිය එක බණ පදයක් අහලා ඒකෙන් යම්කිසි සැනසීමක් සංසිඳීමක් යහපතක් ලැබෙනවා නම් අන්න ඒ එක ධර්මපදය වඩාත්ම වටිනවයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කළා. ධම්මපද වශයෙන් අටුවාවේ සඳහන් වෙනවා ධර්මපද හතරක්. එකක් තමයි අනබිජ්ජා ධම්මපදේ. ඒ කියන්නේ මේ අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභය. අනවිද්‍යාව කියලා කියන්නේ ලෝභකම නැතිවීමට යම් කිසි ධර්මයක් ධම්මපදයක් දේශනා කරනවා නම් ඒක තමයි අනවිද්‍යා ධර්මපදය කියලා කියන්නේ. ඊළඟට අව්‍යාපාද ධම්මපදය. සමහර වෙලාවට සමහරුන්ට නපුරු සිතුවිලි ඇති වෙනවා. මේ නපුරු සිතුවිලි වලින් තොරව කරුණාව මෛත්‍රිය වඩන යම්කිසි බණපදයක් අහන්න ලැබෙනවා නම් ඒක තමයි අව්‍යාපාද ධම්මපදය කියලා කියන්නේ. ඊළඟට පින්වතුනි සම්මා සති ධම්මපදේ මන සිහිය පිහිටුවා ගැනීම. සතිය කියලා කියන්නේ සිහියනේ. අපි සතිපට්ඨාන කියලා කියන්නේ සිහිය පිහිටුවා ගැනීම. මෙතෙන්දී අදහස් කරන්නේ මේ එක ධම්මපදයකින් යම්කිසි කෙනෙක්ගේ සිහිය වර්ධනය වෙනවා නම් සිහිය වැඩි දියුණු වෙනවා නම් ඒක තමයි සම්මා සති ධම්මපදය කියන්නේ. ඊළඟට සම්මා සමාධි ධර්මපදේ සමාධිය කියලා කියන්නේ කුසල් සිතක් පිළිබඳව ඒක අරමුණක අපේ හිත තබා ගැනීම. ඒ කියන්නේ සමාධි භාවනාව. ඉතින් ඒ සමාධි භාවනාව මුල් කොටගෙන යම්කිසි ධර්මපදයක්, බණපදයක් දේශනා කරනවා නම් ඒක සමාධි සම්මා සමාධි ධර්මපදයේ වශයෙන් සඳහන් කරනවා. ඉතින් මේ විදිහේ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කිරීමට හේතු වුණේ එක්තරා වැදගත් කාරණයක් නිසායි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේදී එක්තරා ඉසුරුමත් ධනවත් සිටුවරයෙක් හිටියා. ඒ වගේම ඒ සිටුවරයාගේ සිටු බිරිඳක් හිටියා. ඒ වගේම ඒ සිටුතුමාටත් මේ සිටු බිරිඳටත් එක්තරා දියණියක් ඉපදුණා. ඒ දියණිය ඊටාත්ම ලස්සනයි. පාසාදිකෝ සුරූපෝ දස්සනියෝ කියලා සඳහන් වෙනවා. ධම්මපදාටුව ආවේ. පාසාදිකෝ කියලා කියන්නේ කෙනෙක් දැක්කයින් පස්සේ හිත පහදිනවා. ප්‍රාසාදිකෝ. සුරූපෝ කියලා කියන්නේ රූපය අතින් ඊටාත්ම ඉහළයි. දර්ශනියෝ කියලා කියන්නේ දකීමට කැමති. එක සැරයක් දැක්කොත් කවුරු හරි ආයෙත් පාරක් පිටිපස්ස හැරිලා හරි බලනවා. මේ දියණියට වයස 16ක් විතර වෙනකොට මෙයා ටිකක් හිතුවක්කාර නිසා ඒ සිටුවරයාගේ මාලිගාවේ මහල් තල හතක් තියෙනවා. ඒ මහල් තල හතේ සත්මහල් ප්‍රාසාදේ උඩම තට්ටුවේ ප්‍රවේශම සඳහා එක්තරා සේවිකාවක්ද මොරට තියලා. ඒ සේවිකාව තමයි යගේ ඔක්කොම වතපිළිවෙත සිද්ධ කරන්නේ. ඇයට අවශ්‍ය දේවල් සම්පාදනය කරන්නේ. ඇයව නාවන්න කියන්නේ එක්කල යන්නේ. ඒ හැම දෙයකටම මේ සේවිකාව ආරක්ෂක ආරක්ෂිකාවක් වශයෙන් කටයුතු කරගෙන යනවා. ඔබ ඉන්නකොට එක දවසක් එක්තරා වරදක් කරපු මිනිහෙක්ව පාර දිගේ වද බෙර ගගහ ප්‍රසිද්ධ කරගෙන මරන්න අරගෙන යනවා රජුරුවන්ගේ නියෝගය පරිදි. මරණ දඬුවමටපත් වෙච්ච මිනිස්සෙක්. මරණ දඬුවම දෙන්නට ඒ කාලේ ප්‍රසිද්ධියම ගිහිල්ලා යම්කිසි තැනකට ගෙනිහිල්ලා ඉස ගසා දමන කොටයක් තියෙනවා ඒකට බෙල්ල තියන්න කියලා කඩුවෙන් ගහලා ඉත කසා දානවා. දැන් මේ මිනිස්සයා අරගෙන යනවා වද බෙර ගසමින්. වද බෙර ගහනවා කියලා කියන්නේ වදයට අරන් යනකොට ඒකට වෙනම බෙරපදයක් ගහලා දිගට පාරේ අරන් යනවා අනික් සෙනගත් එක්කලා. අරන් යන්නේ මේ රාජ්‍ය නිලධාරීන් මරණයටපත් කරන්නේ. ඒ සිටු දේවියගේ ගේ ඉදිරි පිටින් යනකොට අර සිටු කුමාරි දැක්කා මේ මිනිස්යාව. ඒ මිනිස්යා ඊටාත්ම ලස්සන මිනිහෙක් කොහම වුණා. මෙයා ගේ ඇතුලේ එයාගේ සේවිකාවටත් කියලා මට මේ මිනිහව විවාහ කරගන්න ඕනයි කියලා. පුදුම යෝජනාවක් නෙගෙනාවේ. මරන්න ගෙනියන මේ තරුණයව විවාහ කරගන්න ඕනේ නැත්තම් මං නොකා නොබී මැරෙනවායි කිව්වා. ඉතින් දෙමව්පියෝ සූදානම් වෙලා හිටියේ මේ සිටු කුමාරට දැන් වයස අවුරුදු 16ක් හොඳ තැනකට කුලයට ගැලපෙන ස්ථානයක හොඳ තරුණ සිටුවරයෙකුට විවාහ කරලා දෙන්න යෝජනාවක් ගැන කතා කරගෙනයි තිබුණේ. නමුත් මේ අවස්ථාවේදී මේ සිටු කුමාරිය අර වදයට ගෙන යන මිනිස්යාව දැකලා ඒ මිනිස්යාවම ඕනෑ කියනවා. නැත්තම් නොකානොබී මැරෙනවායි කියනවා. ඒ පාර සිටු දේවියත් මහ සිටු මහත් සාකච්ඡා කරලා කතා කරලා වහාම යම්කිසි දූතයෙක් අතේ ඒ රාජ්‍ය නිලධාරීන්ට අර මිනිස්යාව මරණයට පමුණුවන්ට ගෙන යන මිනිස්සුන්ට යම්කිසි මුදලක් එහෙම නැත්නම් අපි අද වචනයෙන් කියනවා නම් පගාවක් කියලා විජහට දුන්නා මේ මිනිස්යාව නිදහස් කළා කොහොම හරි සිටුමාලිගාවට ගේන්න කියලා. දැන් ඉතින් ගෙනියන මිනිහා රජුරාගේ නියෝගය පරිදි මරන්න එපාය. ඒ මිනිහාව නිදහස් කරලා වෙන මිනිහෙක් දාගත්තා. මරන්න. අර මිනිස්සයා අරන් ආව සිටුමාලිගාවට. ඊට පස්සේ ඒ අහක යන මිනිහාව ගෙනහිල්ලා රජුරවන්ට පේන්නත් ලෝකයට රටට පේන්නත් මේ මිනිහව මරලා දැම්මා මේ මිනිස්සයව ගෙනල්ලා මේ සිතුමාලිගාවට ගෙනල්ලා ප්‍රසිද්ධ කරන්නේ නැතුව අර සිටු කුමාරට විවාහ කරලා දුන්නා. දැන් ඉතින් ඒ හොරා ඒ ගෙදර ජීවත් වෙන අර සිටු කුමාරිත් එක්ක. ඉතින් මේ සිටු කුමාරිත් මොකද කරන්නේ? Tamanට තියෙන හොඳ ආභරණ ඒවා ඔක්කොම පැනඳගෙන ලස්සනට උදේ ලෑස්ති වෙලා ඉතින් මේ තමන්ගේ ස්වාමියාට පේන්න එහාට මෙහාට ඇවිදිනවා යනවා එනවා හොඳට වටිනා මේ ලක්ෂ ගණන් වටිනා ආභරණ පැනඳගෙන දැන් මේ විවාහ කරගත්ත මිනිසයා කල්පනා කරනවා මට මේ සිටු මාලිගාවට වෙලා මෙතන ඉඳලා හරියන්නේ මම යන්න ඕන. මට මෙතන හිටියා දැන් ඇති. ඒ නිසා මේ කාන්තාව ඇඳලා පැනලා ඉන්න ආභරණ ටිකත් අර ගන්නට ඕන. මොකක් හරි ක්‍රමයක් කරලා අරගන්න ඕනේ කියලා කල්පනා කළා. කල්පනා කළා කාමරයට ගිහිල්ලා ඒ මිනිස්සයා බුදි. කතාවක් බහක් නැහැ මොකක්වත් නැහැ ඒ මිනිස්සයා බුදි කාමරයට වෙලා. දැන් මේ සිටු කුමාරි කල්පනා කරනවා මේ මගේ මේ මිනිස්සයා මොකද වුනේ? මොනවාරි හේතුවක් නිසාද? ගිහිල්ලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ මොකද මේ වෙනද වගේ නැතුව කන්න බොන්නේ නැතුව කතාවක් බහක් නැතුව මේ විදිහට වැටිලා ඉන්නේ මොකද කියලා. එතකොට මෙයා කියනවා ඔබ දන්නේ නැහැ. මාව මරන්න ගෙනියනකොට මම අර චෝර පබ්බතේ දෙවියන්ට බාරයක් වුණා. චෝර පබ්බතේ කියලා කියන්නේ හොරුන්ව ගෙනහිල්ලා ඒ පර්වතයෙන් පල්ලෙහාට තල්ලු කරලා මරනවා. ඒකත් රාජ නියෝගයෙන් කරන වැඩක්. එහෙම තැනක් තියෙනවා ඒ රටේ. ඒ නිසා මගේ ජීවිතය ගලවා ගත්තේ ඒ චෝර පද්මතේට චෝර පර්වතයට අධිග්‍රහිත දෙවියන්ට මම බාරයක් වුණා. ඒ බාරේ මට නිදහස් කරගන්න බැරි වුණා. ඒ නිසා මං කොහොමද ඒක නිදහස් කරන්න කියලා දැන් මේ කල්පනා කරමින් ඉන්නවා එක්කුවා. ආ ඕක මොකද්ද? එහෙනම් අපි දෙන්නත් එක්ක ගිහිල්ලා මේ බාරය අපි නිදහස් කරමු. මොකද්ද උමනා කරන්න කියලා ඇහුවා. ඊට පස්සේ මේ මිනිස්සයා කියනවා ඒකට මේ පෑන් නොමුසු කිරිබතක් උයන්න ඕන. ඒ වගේම තව මේ මල් පහන් ගෙනියන්න ඕනේ. එතෙන්ද ගෙනihilla පූජා කරලා අර තිරබත් පූජාවක් තියලා මගේ බාරේ මං නිදහස් කරන්න ඕනේ ඇකුවා. ආ ඕක එච්චර වැඩක්ද අපි යන් ලෑස්ති කරගමු කියලා දිනයක් ලෑස්ති කරගෙන එයාගේ සේවක සේවිකාව කීප දෙනෙක් එක්කලා සූදානම් කරගෙන අර මේ වෙනකටත් වැඩිය හොඳට මේ උත්සවයකට යන ගමනක් නේ දේවාලයකට බාරයක් නිදහස් කරන්න වෙනත් ආභරණ හොඳට පැනඳගත්තා. පැනඳගත්තා. ඇඳුම් පැනඳුම් ආභරණ හොඳට පැනඳගෙන සේවක සේවිකාව උද්දෙන්නේ තුන් දෙනෙක් එක්කලා එයාම අරගෙන ගියාර පූජාවට අවශ්‍ය කරන දේවල්. එයාගේ අතින් ඒ සිටු කුමාර. ඕම ගිහිල්ලා කන්න මුදලට නගින තැනදී කියනවා ඒ මිනිහා මේ අපි කට්ටිය ගිහිල්ලා හරියන්නේ නැහැ ඔක්කොම. ඒ නිසා ඒ අනික් කට්ටිය මෙතනින් ආපහු අරින්න. අපි දෙන්න විතරක් මෙතනින් කන්දට නැගලා ඒ බාරේ ඔප්පු කොල්ල එමු කිව්වා. ඒ ගිය සේවක සේවිකාවෝ ආපහු තමන්ගේ සිටුමාලිකාවට ගියා. දැන් අර දෙන්නත් එක්කලා මේ කන්දට නැක්කා. කන්දට නැගලා ඉවර වෙලා අර මිනිස්යාගේ හැසිරීම මෙයාට ප්‍රහේලිකාවක් දැන් ඈ කතාවක් බහක් නැහැ දැන් මේ පූජාවක් තියෙන පාටකුත් නැහැ පස්සේ ඇහුවා මේ මොකටද කියලා මේ කන්ද උට්ට එක්කලාවේ අර සිසු කුමාරිය ඇහුවා ඒ වුණාට කිව්වා මම මේ බෝ එක්කලාවේ බෝ මරලා ඔය ආභරණ ටික ගන්නයි කිව්වා ඊට පස්සේ සිකුමාරි කියනවා ස්වාමීනි අනේ මොකටද මාව මරන්නේ දැන් මමත් ඔබ සතුයි මගේ දේපලත් ඔක්කොම ඔබ සතුයි ඇයි මාව මරන්නේ කියලා. එතකොට කියනවා එමිනියා මම දැන් උඹේ ආභරණ ටික අරගෙන ගියොත් මාව හොරකමකට අහු වෙනවා. උඹව මෙතනින් තල්ලු කොල්ල මැරුවයින් පස්සේ කවුද මොකද වුනේ කියලා කවුරුත් දන්නේ මට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කිව්වා. ඒ පාර ඒ සිටු කුමාරි කිව්වා මට මාව මරන්න ඕන කමක් නැහැ. මේ ආභරණයි සේරම ඔබට අයිති. ඒ නිසා ඒවා ගන්න. නෑ මං කොහොමද දැන් ඉතින් ඔබ අත්තරින්නේ නෑ මෙතනින් තල්ලු කරලා මරණවායි කිව්වා. දැන් මේ ගල් ඇඳ උඩ නැගලා උස පර්වතයේ උඩ කෙරෝලේ. ඒ පාරකවා කමක් නෑ ස්වාමීනි. මම ඔබ මරණ ගෙනිනකොටත් ඔබට ඇති වෙච්ච ආදරය නිසා තමයි මම දෙමව්පියන්ට කියලා නොකා නොබී ඉඳලා ඔබ බේරගත්තා. දැනුත් මම ඔබට හුඟක් ආදරේ. ඒ නිසා මට අපේ චාරිත්‍රාක් අනුව ස්වාමියාට වඳින්න ඕනේ කිව්වා. මැරෙන්න ඉස්සෙල්ලා. කොහොම හරි ඒ සිටු කුමාරි ඉස්සරහා පැත්තට ගිහිල්ලා කකුල් දෙක අල්ලලා වැන්දා. ආයි පැත්තෙනුත් ගිහිල්ලා වැන්දා. ආයි පිටිපස්ස පැත්තට ගිහිල්ලා මේ හතර පාරක් වැඳලා ඉවර වෙලා දැන් එයා ඉන්නවා හිටගෙන. දැන් කුමාරිය මරන්නේ බලාගෙන ඉන්නේ හිටගෙන. එයා කියලා මම මැරෙන්න ඉස්සෙල්ලා උඹෙන් බැඳලා අවසර ගන්නවායි කියලා එකපාරට පිටිපස්සට ගිහිල්ලා තල්ලු කළා. මේ ගල්ලන්දෙන් පල්ලෙහාට. ඒකෙන් පල්ලෙහාට تعلق වලින් පස්සේ කෑලි කෑලි කැඩිලා වැටිලා මැරිලා විනාශ වෙලා යනවා. එතෙන්දී එක්තරා దేవතාවෙක් මේ කාරණය දැකලා ගාතාවක් දේශනා කළා. නසෝ සබ්බේසු ඨානේසු පුරිසෝ හෝති පණ්ඩිතෝ ඉත්ථීපි පණ්ඩිතා හෝති තත්ථ දත්ත විචක්කනා කියන මෙන්න මේ ගාථාව දේශනා කළා. ඔය යම් යම් තැන්වල තියෙනවා කාන්තාවන්ගේ නුවණ හැලිමිටේදී කියලා. නමුත් මෙතෙන්දී මේ దేవතාව කියනවා නසෝ සබ්බත් ඨානේසු පොරිතෝ හෝති පඬිතෝ හැම ස්ථානයකම පුරුෂයා පඬිත වෙන්නේ නැහැ. හැම තැනකම පුරුෂයා නුවණින් ක්‍රියා කරන්නේ නැහැ. නසෝ සබ්බත් ඨානේසු පුරිසෝ හෝති පඬිතෝ හැම තැනකම පුරුෂයා පඬිත වෙන්නේ නැහැ. ඉත්තේපි පඬිතා හෝති. ස්ත්‍රී හොත් පඬිත වෙනවා යම් යම් ස්ථානවලදී විචක්ෂණ නුවණින් කල්පනා කළා. හොඳනින් හොඳ නුවණින් කල්පනා කළා සමහර වෙලාවට ස්ත්‍රීනුත් පුරුෂයන්ට වඩා හොඳින් මේ කටයුතු කරනවා කියලා මේ దేవතාවෙ මේ ගාතාවක් කිව්වා. දැන් ඉතින් මේ කුමාරි කල්පනා කළා මම දැන් මෙතනින් බහැලා ගෙදර ගියයින් පස්සේ දෙමව්පිය අහනවා කෝ ඒ මිනිස්සයා උඹේ. උඹට මොකද වුනේ කියලා. ඒකට මම වග කියන්න වෙනවා. ඒ නිසා මම මෙතනින්ම බැහැලා මට දැන් මේ ගිහි ජීවිතේ ඇති වෙලා තියෙන්නේ. මේ ගිහි ජීවිතය අවසන් කරලා කොහේ හරි ශාසනයක පැවිදි වෙන්නට ඕනේ. එහෙම කල්පනා කරගෙන එයා එතනින් පල්ලෙහාට බහැලා වෙනත් පාර දිගේ යනවා. පාර දිගේ ගිහිල්ලා එක්තරා පරිබ්‍රාජක ආරාමයකට යනවා. පරිබ්‍රාජක ආරාමය කියලා කියන්නේ ඒ කාලේ බුදුහාමුදුරන් කාලේ නොඑක් නොඑක් තව ආගම් තිබුණා. ආජීවක, පරිබ්‍රාජීවක, මුනි, තාපස ඔය ආදී වශයෙන් නිකාය කොටස් තිබුණ ආගම් වලට. මේ ස්ත්‍රිය මේ තරුණ සිටු කුමාරි ගියා එක්තරා පරිබ්බාජකාරාමයකට. එතෙන්ට ගිහිල්ලා කිව්වා මට මාන වෙන්න ඕනේ කියලා. එතන හිටපු <clears throat> ප්‍රධාන පරිබ්‍රාජිකාවට කතා කරලා මහාන වෙන්න අවසරය ඉල්ලුවා. එන් පස්සේ ආව එතෙන්දි මහාන කළා. මහාන කළා ඒගොල්ලන්ගේ චාරිත්‍රානුකූලව යම්කිසි ප්‍රතිපත්තියක් තියෙනවා ඒක පුරන්නට ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ ගාව තියෙන වාද ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආගමට අනික් අය බඳවා ගන්න යම් යම් ස්ථානවල ගිහිල්ලා වාද විවාද කරලා ඒගොල්ලන්ව පහදවාගෙන ඒගොල්ලන්වත් මහාන කරගෙන මේ ලොකු ව්‍යාපාරයක් තියෙනවා. ඉතින් මේ සිටු කුමාරිට වාද 1000ක් ඉගන්වනවා. ප්‍රශ්න 1000ක් ඉගන්වනවා. ඒ ප්‍රශ්න ඇහුවයින් පස්සේ කාටවත් පිළිතුරු දෙන්න බෑ අමාරු ප්‍රශ්න. දැන් මේ පරිබ්‍රාජිකාව යනවා පාරදිවි. යම් යම් තැන් වලට ගිහිල්ලා එයා දන්න වාද වලට යම් යම් දෙනාට ආරාධනා කරනවා. මාත් එක්ක පුළුවන් නම් වාදයට වරෙල්ලා. මෙයා අතේ තියෙනවා දඹ අත්තක්. දඹ කියන්නේ මේ ජම්බුනේ. ජම්බු අත්තක් තියෙනවා. ඕක අරගෙන ගිහිල්ලා හතරමන් හන්දියක වැලි තියලා හිටවනවා. හිටවලා කියනවා යම්කිසි කෙනෙක් මාත් එක්ක වාද කරන්න කැමති නම් පුළුවන් නම් මේ දඹාත්ත ගලවන්න. එහෙම නැත්නම් ගලවන්න එපා. ඉතින් මෙයා ගිහිල්ලා ඕක ප්‍රසිද්ධ කරලා යම්කිසි තැනක හිටෙව්වහම කවුරුවක්වත් ඕක ගලවන්නේ ඉන්නේ නැහැ. මොකද වාද 1000කට ප්‍රශ්න 1000කට පිළිතුරු දෙන්න එපාය. ඉතින් ඔහොම යනකොට එක දවසක් මෙයා දඹවත්තක් හිතෝලා පැත්තකට ගිහිල්ලා බලා හිටියා. ඒ වෙලාවේ අපේ සරියුත් මහ රහතන් වහන්සේ ඒ මගින් වඩිනවා. ඒ දබාත්ත බලාගෙන ඉන්නවා වටේ ළමයි ටිකක්. පස්සේ ඇහුවා මොකද්ද ළමයිනේ මේ උඹලා මේ දබාත්තක් හිටවගෙන බලාගෙන ඉන්නේ? ඒ පාර ඒ කණ්ඩායම කිව්වා ස්වාමීනි මේක මේ ජම්බුක පරිබ්බාජකාරයට කියන්නේ නම. මේ පරිබ්‍රාජිකාව හිතෝලා ගියා වාදයට කැමති කෙනෙක් ඉන්නවා නම් වාද කරන්න එන්න කියලා. හැබැයි මෙහෙම කොන්දේසියක් තියෙනවා. යම් කිසි කෙනෙක් එක්ක වාද කළා ශ්‍රමණ කෙනෙක් එක්ක වාද කළා පරාද වුණොත් එයාගේ ශාසනය මහාන වෙනවා. ගිහි කෙනෙක් එක්ක වාද කළා එයා පරාද වුණා නම් ඒ ගිහියට ස්වාමි දියණිය වෙනවා සිවුරු ඇරලා ගිහිල්ලා. මේකයි කොන්දේසිය. කොන්දේසි දෙකයි එකක් තමයි ශ්‍රමණ කෙනෙක් එක්ක වාද කරලා පරාද වුණොත් ඒ ශ්‍රමණයන් වහන්සේගේ ශාසනය පැවිදි වෙනවා. ගිහි කෙනෙක් එක්ක වාද කරලා පරාද වුණොත් ඒ ගිහියට අඹුව වෙනවා. එහෙම පස්සේ අර සරුවත් හාමුදුරුවෝ අර ළමෙන් ටිකෝ එදා බාත්තු උදුරලා ගහලා කියලා. ඒ ළමයි ඒක උදුරලා දැම්මා. ඊට පස්සේ මේ පරිබ්‍රාජිකාව රවමක් ගහලා ඇවිල්ලා බැලුවාම දඹාත්ත උදුරලා තියෙනවා. ළමෙන්ගෙන් ඇහුව කවුද මේක ඉදිරුවේ? මාත් එක්ක වාද කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා. එතකොට ඒ ළමයි කණ්ඩායම කිව්වා අන්න සැරියොත් හාමුදුරුවෝ මේ දඹාත්ත උදුරන්න කිව්වා. අපි නෙමෙයි ඉදිරුවේ උන්වහන්සේ ආරාතන වැඩ ඉන්නවා කියලා. ඒ පාර යා ගියා. ගිහිල්ලා ඔබ වහන්සේ මේ දඹාත්ත ගැලෙව්වද? ඔව් මම ඒක ගැලෙව්වා. එහෙමනම් මාත් එක්ක වාද කරනවද? ඔව් මම ලෑස්ති. ඔබ දන්න ප්‍රශ්න අහපන්කෝ. මම උත්තර දෙන්නම්. දැන් මේ තරුණ පරිබ්‍රාජිකාව සරුත් හාමුදුරන්ගෙන් එයා දන්න ශාස්ත්‍රයේ අනුව ප්‍රශ්න අහනවා. ඒ අහන අහන හැම ප්‍රශ්නකටම කිසිම පැකිලීමක් නැතුව සරුත් හාමුදුරුව උත්තර දෙනවා. ඕම අහගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේ ප්‍රශ්න 1000ම අහලා ඉවර වුණා. ඊට පස්සේ ඇහුවා දැන් උඹේ දර්ශනේ උඹේ වාද ඉවරද කියලා ඇහුවා. ඔව් ඉවරයි කිව්වා. එහෙමනම් මමත් ඔබෙන් එක ප්‍රශ්නයක් අහනවා ඒකට උත්තර දෙන්න කිව්වා. හා අහන්නේ කිව්වා. එතකොට සරෝත් සාමුදුර අහනවා ඒක නාමකින් එක නම් කුමක්ද? මෙයා කල්පනා කළාට මෙයාට උත්තර දී ගන්න බෑ ඒකට. මේක බුදුරජාණන් වහන්සේ සාමණේරයන් වහන්සේලාට උගන්වපු ප්‍රශ්නයක්. තමන්ගේ ශාසනය. එක නම් කුමක්ද? ওই විදිහට ප්‍රශ්න 10ක් තියෙනවා. දෙක නම් කුමක්ද? තුන නම් කුමක්ද? නමුත් සරුවත් සාමුදුර ඇහුවේ එකම ප්‍රශ්නයයි ඒක නාමකින් එක කියන්නේ කුමක්ද කියලා. ඒ ඇහුවාම එයාට ඒකට උත්තර දෙන්න බැරි වුණා. දැන් ඉතින් එයාගේ පොරොන්දුවක් තියෙනවානේ. නියෝගයක් ශ්‍රමණ කෙනෙක් එක්ක වාද කරලා පරාද වුණොත් ඒ ශාසනේ මහාන වෙනවයි කියලා. දැන් ඒ තනත්ය කිව්වා ස්වාමීනි මට ඔබ වහන්සේගේ ශාසනේ පැවිදිකම ලබා ගන්න ඕනේ කියලා. ආ එහෙමනම් මම බෝ බාර දෙන්නම් මෙහෙනවරට මෙහෙණ වර්ණ කියලා කියන්නේ මේ මෙහෙණින් වහන්සේලා මහාන වෙලා ඉන්න ආරාමයකට. ඉතින් සරියුත් හාමුදුරුවෝ එක්කලා ගිහිල්ලා හිටන් එතන ඒ කිට්ටුව මේ රජගහනුවර මෙහෙණි ආරාමයකට එක්කලා ගිහිල්ලා මෙයාව පැවිදි කරන්නට කිව්වා. එහෙම කියලා එයාව පැවිදි කෙරුවා. ඊට පස්සේ වැඩි අවවාදයක් අනුශාසනාවක් කළේ නැහැ. සරියුත් හාමුදුරුවෝ ඊ타ත්ම කෙටි ධර්ම දේශනාවක් පැවැත්තුවා. ඒ කෙටි ධර්ම දේශනාව මොකද්ද? මේ ලෝකයේ තියෙන යම්කිසි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ අරමුණු අපිට චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන මේ ඉන්ද්‍රයන්ට ගොදුරු වෙනවා නම් දැන් යම්කිසි වෙලාවක යම්කිසි කෙනෙක්ගේ රූපයක් දැක්කොත් ඒ රූපය දැක්කා විතරයි ඉන් එහාට ඒ රූපය පිළිබඳව අල්ලගෙන යන්න එපා දැන් තේරුණා නේද යම්කිසි දෙයක් දැක්කොත් ඒක දැක්කා විතරයි කියලා හිතා ගන්න ඔච්චරයි දේශනා කළේ ඉතින් මෙයා කොච්චර උනත් මහා පිං ඇති හොඳ කාන්තාවක්. ඒ නිසා ඒ සරියුත් හාමුදුරුවෝ දේශනා කරපු ඒ වචන කීපය අහලා ඇයට පුළුවන්කම ලැබුණා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මේ මගපල් ලබාගෙන නිර්මාණය අවබෝධ කරගන්න පුළුවන් වුණා. දැන් ඔහොම ගියාට පස්සේ මේ මෙයාට ඉස්සර හිටම්ම භාවිතා කළේ කුණ්ඩලකේසි කියලා. අර පරිබ්‍රාජකාරාමේ මහණ වුණාට පස්සේ තමයි ජම්බුකා පරිබ්‍රාජිකා කියලා නම තිබ්බේ. ඉස්සර හිටම්ම මෙයාට නමක් තිබුණා කුණ්ඩලකේසි කියලා. කුණ්ඩලකේසි කියන්නේ මොකද මේ කොණ්ඩේ මේ නිකන් කුණ්ඩලාභරණ වගේ අර තෝඩු තියෙන්නේ රවුන්ඩ් රවුන්ඩ් අන්න ඒ විදිහට කෙස් තියෙන්නේ. කෙස් අගිස රවුම් වෙලා. ඒ නිසා එහෙම තියෙන නිසා එයාට කුණ්ඩල කේශ කියලා නමින් භාවිතා කළා මේ ගෙදර ඉන්න කාලේ සිටු ගෙදර. පැවිදි වුණාට පස්සෙත් මේ බුද්ධ ශාසනය පැවිදි වුණාට පස්සේ කුණ්ඩල කේසී මෙහෙණින් වහන්සේ කියලා ප්‍රසිද්ධ වුණා. තේරුණාද ඒක මතක තියාගන්න. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව් පිරිස අතර කතාවක් ඇති වුණා මේ කුණ්ඩලකේසී මෙහෙණිය කොහොමද රහත් උනේ මේ තරම් ඉක්මනට එතන ප්‍රශ්නයක් නේ දැන් යම්කිසි කෙනෙක් රහත් වෙනවා කියන එක හුඟක් අමාරුවෙන් කළ යුතු දෙයක් සියලුම ක්ලේශයන් සම්පූර්ණයෙන් නැති කර දැමීම ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. කඩේ ගිහිල්ලා බඩුවක් ගේනවා වගේ නෙමෙයි. සෑහෙන අමාරු වැඩක්. ඉතින් ඒකට යම් යම් ප්‍රතිපත්ති පුරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ බුදුදහමේ සීල සමාධි ප්‍රඥා කියලා මාර්ග තුනක් අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියලා ඒ තුනට පවත්වනවා. දැන් අපේ ඕනෑම පින්කමක් කරද්දී පළමු කොටම කරන වැඩේ තමයි සීල් සමාදන් වීම. දැන් මේ පින්වතුනොත් ධර්ම ශ්‍රවණයට කලින් පන්සිල් සමාදන් වුණානේ. ඉතින් එක එක්කෙනාට එක එක ආකාරයේ සීල්පද තියෙනවා ආරක්ෂා කළ යුතු. සමහර වෙලාවට අපේ ගිහි පින්වතුන් පන්සිල් ගැනීමට අමතරව පොය දවස්වලට අෂ්ටාංගික උපෝසථ සීලයේ සමාදන් වෙනවා. මේ පන්සිල් වලට වඩා තව තුනක් එක්කව කොල්ලා තියෙනවා. අෂ්ටාංගික උපෝසථ සීලය. ඒක තමයි සීලය කියන්නේ. ඊළඟට තව සමහර වෙලාවට සමහර අය දසසිල් සමාදන් වෙනවා. උපාසකම්මලා විහාරස්ථානෙට ගිහිල්ලා පොය දවසට එහෙම නැත්නම් ওই භාවනා මධ්‍යස්ථාන වලට ගියාම කොහොම හරි දස සීල් සමාදන් වෙනවා. එතකොට එතන සිල්පද 10ක් තියෙනවා. ඊළඟට සාමණේරයන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සාමණේර දස සීලය කියලා. ඉතින් මේ සාමණේර දස සීලය සාමණේරයන් වහන්සේලා ආරක්ෂා කරනවා. ඊළඟට භික්ෂුන් වහන්සේ කෙනෙක් සාමණේරයන් වහන්සේ කෙනෙක් වයස 20ක් ගියාට පස්සේ අවුරුදු උපසම්පදාවටපත් වෙනවා. ඒකට කියනවා උපසම්පදා සීලය කියලා. ඒතකොට මේ සීලයන් අතර වඩාත්ම ශ්‍රේෂ්ඨ සීලය තමයි උපසම්පදාව. ඊළඟට නිවන් දකින්න කෙනෙක් සීල් ආරක්ෂා කරනවා දිගටම හිත කය වචනය කියන මේ ద్వාරත්‍රය සංවර කර ගැනීම සඳහා සීලය ආරක්ෂා කරනවා ඊළඟට සමාධිය හේවත් භාවනාව ත්‍රිවිධ ශික්ෂාව කියන්නේ සීල සමාධි ප්‍රඥා සමාධිය කියලා කියන්නේ අපේ හිත සමාහිත කර ගැනීම එකඟ කර ගැනීම මොකක් පිළිබඳවද අපේ හිත එකඟ කරගන්නේ කුසල් සිතක් පිළිබඳව ඒක අරමුණක අපේ හිත තියාගත්තයින් පස්සේ ඒක තමයි සමාධිය. කුසල චිත්ත ඒකග්ගත සමාධි. දැන් අපි සීල් සමාදන් වුණාට පස්සේ අනිත් පියවර තමයි භාවනාව. ඔකට තමයි සමාධි භාවනාව කියලා කියනවා. ඒකට සමත භාවනාව කියලාත් කියනවා. ඉතින් ඒ භාවනාව සඳහා කර්මස්ථාන 40ක් පමණ බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. එක එක්කෙනාට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ විදිහට පඨවි කසින තේජෝ කසින වායෝ කසින ওই විදිහට භාවනාව කසින භාවනාව තමයි සමත භාවනාවට ගන්නෙ කර්මස්ථාන 40ක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එයින් එකක් ගන්නට ඕන සමත භාවනාවට සීල සමාධි ප්‍රඥා ප්‍රඥා භාවනාව කියලා කියන්නේ අපිට ටිකක් ගැඹුරින් අපේ ජීවිතය පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ අවබෝධ කර ගැනීම. දැන් අපි කවුරුත් දන්නවා මේ හැම දෙයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. නමුත් භාවනාවක් වශයෙන් ගන්නකොට ඒක ඊ타මත්ම ගැඹුරින් යනකොට ප්‍රඥාව පහළ වෙනවා. මේ පංචස්කන්ධයේ පිළිබඳව තියෙන ආශාව නැති වෙනවා. ඒ වගේම අපිට චක්කුසෝත ගාන ජීවා කාය මන කියන මේ ඉන්ද්‍රයන්ට ගොදුරු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ වගේ තියෙන ආශාව නැති වෙනවා. අර එතකොට තමයි අපිට යම්කිසි දවසක මේ ප්‍රඥාව දියුණු වෙලා සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන මේ මාර්ගඵල ලබා ගැනීමට පුළුවන් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව් පිරිස මේ කුණ්ඩල කේසි කොහමද එකපාරට වැඩි දිගට බනහන් නැතුව රහත් බව ලබාගත්තේ කියන මේ ප්‍රශ්නය මතු වුණා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර මම මුලින්ම ආරාධනා කරනකොට දේශනා කළේ ගාතාවක් යෝචේ ගාතා සතං භාසේ අනත්ථ පද සංහිතා ඒකා ධම්ම පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති යං කිසි කෙනෙක් වැඩකට නැති ගාතාවල් 100ක් අහනවටත් වැඩිය එක බණපදයක් ඇහුවොත් ඒක වඩාත් උතුම් කියන මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ එතන හිටවූ පිරිසට ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනාව අහලා බොහෝ දෙනෙක් සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන මේ මගපල වලටපත් වෙලා නිර්වාණය අවබෝධ කරගත්තා කියලා මේ කතාවෙන් අවසාන කරලා පෙන්වනවා මේ කතාවස්තුව. ඉතින් මේ පින්වතුන් මේ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කළා, තිදෙන රහිත පංචශීලයේ සමාදන් වුණා, ධර්ම ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණය කියන එක සතර දුකින් එකට වීමට තියනා වූ ඊ타මත් වැදගත් කාර්යයක්. ඒ වැදගත් කාර්යය ඉෂ්ට කළා මෙලව පරලෝ දෙකට යහපත් විශේෂ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා ගොඩාක් පින් සිද්ධ කරගත්තා. මේ සිද්ධ කරගත්තා වූ පින් හේතුයෙන් අපි සියලු දෙනාටම සංසාරික දුකෙන් නිදහස් වූ පරම ශාන්ත නිවන් සුව ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අවසරයි ස්වාමින් වහන්ස අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් සිහිපත් කරන්නට. නාවල අංක 6 6වෙනි පටු මගේ පදිංචිව සිට අද දිනට පරලෝසපත් වී වසර 12ක් සපිරි සෝමා පෙරේරා මෞතුමියට මේ කුසල කර්මයෙන් නිර්වාණ සුව ලැබේවායි පතන අතර ආදරණීය පියාවන TGW පෙරේරා මහත්මයාටත් සහෝදරිය වන මල්කාන්ති පෙරේරා මහත්මියටත් DM ජේන් නෝනා කිරි අම්මාටත් නමින් පරම්පරාවේ නැසී ගිය සියලුම දෙනාට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරන්නේ දියණිය ස්වර්ණා පෙරේරා පුතා මහින්ද පෙරේරා සමග ඒ.එම්. සුනිල් මහත්මයා විසින් 2021 පෙබරවාරි මාස 8 වෙනි දින මිය පරලොව ගිය එම්.ජේ.පී. සෝමාවතී මෑණියන්ට 2021 සැප්තැම්බර් මාස 28 වෙනි දින පරලොව සපත් වූ එම්.ඩී.එස්. වීරසිංහ මෑණියන්ට 2021 ජනවාරි මාස 2 වෙනි දින මිය පරලොව ගිය වීරකෝන් සොහයුරාට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත් මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින නිම්න ඖචිත්‍ය වීරසිංහ ආදරණීය පුතුට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමටත් අරමුණු කරගෙන මෙම ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා මාවනැල්ල වැලිගල්ල ආසිරි නිවසේ ආර් ආර් අයි රත්නායක මහත්මිය සහ දූදරු පිරිස. නාවල නුවරවත්ත පෙදෙසේ පදිංචිව සිට පර්ලෝසපත් ඩී.සී. අබේපිටිය මහත්මියට හා මිත්‍රසේන අබේපිටිය මහත්මයාට පින් පැමිණවීම පිණිස සහ ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධය පිණිස හා සියලුම නෑදෑ හිතවතුන් ඇතුළු ලක්වැසි ලෝවැසි සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගෙන මෙම ධර්ම දානමය පින්කමට සහභාගී වෙනවා නාවල නුවරවත්ත පෙදෙසේ අංක 15 3 ඒ නිවසේ පදිංචි උදිත රුවන් අබේපිටිය පුතණුවන් ෆ්‍රැන්සිස් මහත්මයාගේ සහ සමරසිංහ මහත්මියගේ දෙමාපියන් ඇතුළු නැසී ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් ජීවත්ව සිටින සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී භව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත් දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කිරීමට සහ මේ සියලු පින් බලයෙන් ගම ඇතිගේ ෆ්‍රැන්සිස් මහත්මයා සහ ජී සමරසිංහ මහත්මියගේ නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් ඔවුන්ගේ සසර කෙටි කර ගැනීම සඳහාත් මේ පින උපයෝගී වේවායි ප්‍රාර්ථනා කරන්නේ ඇඹිලිපිටිය ඕමල්පේ දොරපනේ පදිංචි ගම ඇතිගේ ෆ්‍රැන්සිස් මහත්මයා සහ ජී සමරසිංහ මහත්මිය. පෙබරවාරි මාස 5 වෙනි දිනට 82 වන ජන්මදිනයේ සැමරූ බියට්‍රිස් ගුණවර්ධන මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් මීට වසර 20කට පෙර පරලොවසුපත් වූ ඒරොන්සිඤ්ඤෝ මද්දුමාගේ ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීමටත් අනන්ත සංසාරයේ හමු වූ සියලුම ඥාතීන්ට පින් පැමිණවීමටත් අරමුණු කරගෙන දායකත්වයේ දරනවා කළුතර උග්ගල්බඩ කුඩා දුවේගම අංක 182 නිවසේ නිශාන්ති මද්දුමාගේ මහත්මිය. විශ්‍රාමලත් පාඨශාලාචාර්ය කේ.කේ. දයාරත්න පියාණන් අභාවප්‍රාප්ත වී වසර 4ක් සම්පූර්ණ වීමත් විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ටී.ඒ. කරුණා තෙවරප්පෙරුම මහත්මිය අභාවප්‍රාප්ත වී වසර 19ක් සම්පූර්ණ වීමත් සී.එස්. මුදන්නායක මාමණ්ඩිය අභාවප්‍රාප්ත වී වසර 22ක් සම්පූර්ණ වීමත් එක් වනසිංහ නැන්දනිය අභාවප්‍රාප්ත වී වසර 20ක් පිරීමත් නිමිති කරගෙන ඔවුන්ට මෙම සසර අවසානයේ අමා මහ නිවන් සුව